කරයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්ප්‍රදායෙන්නේ මේ මාතෘකාවට වලින් තමයි ආපු ඉඳලානේ ලොකු ස්වාමීන් වහන්සේ ලොකු අය කෙනෙක් වගේ ඒ එවිදින අපට ආගන්තුක සත්කාරණය කරන කලකිල්ල බොහෝ ප්‍රශංසනීයයි කීයත් අංගේ මේ වැඩ පිළිවෙලයි ලොකු ස්වාමීන්ගේ අනුග්‍රහයයි මේ දිගටම වර්ධනයක් වෙලා අපි ඉන්න තියෙන නිසා අපි යන පාර හරි කියලා මතක් හිතෙනවා. ඒක නිසා මම ඉතාමත් ප්‍රකාර කරනවා ස්වාමීන් වහන්සේට වැඩම කිරීම ස්වාමීන් වහන්සේගේ ඉස්සරහට ගල්ලුව නැති වුණා. ඒක අනුග්‍රහය අපි තේරවාද සාසනය තේරුමාසිකෙනගේ බලාපොරොත්තු වෙදී තමයි. ප්‍රථමයෙන්ම ලොකු ස්වාමීන් වහන්සේ මේ තියෙන මුචිතාවෙන් තමයි ඒක කරනවා. ඒක තාමත් වැඩගත් මේ වැඩ පිළිවෙල වැඩ පිළිවෙල කියන සඳහන්. ඊට පස්සේ මම කැමති අද මේ එකතු වෙච්ච මේ 2016 වැඩමුළු සම්බන්ධව සුවිශේෂී ලක්ෂණ තුනක් විතර මත කරලා දෙන්න ලෝසනාකම කතාව දෙන්න දෙන්න උගෝදෙනි වැඩ පිළිවෙල ගන්න සම්බන්ධ වෙලා තියෙනවා මේ 2016 වැඩ පිළිවෙලේ තියෙන සුවිශේෂී ලක්ෂණ තුනක් තමයි එක අපි ඉස්සර කැනඩාව කියන රටේ අවුරුදු දෙකකට සැරයක් හම්බ වෙන තමයි සැලසුම් තිබුණේ අවුරුදු දෙක පෙරක් ඇවිල්ලා විනිපෙග් බැංකුව ටොරොන්ටෝ කියන ස්ථාන වල සතිය සතිය වැඩ පිළිවෙලක් කරමු කියන යුජුවේ ඉන්නකොට මම යෝජනා කරන්නේ කාටද නීකේ හැම අවුරුද්දකට සැරයක් දායක වැඩ පිළිවෙලක් දිගට කරමු කියලා. එතකොට රටේ ප්‍රාන්ත තුනෙමුත් ඕනම කෙනෙකුට ආපුවාම නැරිම පිළිසකට දිග නිවාසික වැඩමුළුවක් ලබා දෙන්න පුළුවන් කියන අදහසින් අද තමයි පළවෙනි අවස්ථාව. ඒ නිසා වික්ෂක් සම්බන්ධලා තියෙනවා. ඒ වගේම අත්කරකරගේ වැඩවලින් අපි ඉගෙන ගන්න පාඩම් අපි නැවත නැවත ආයෝජනය කරනවා. ඒ නිසා ඕගොල්ලෝ මතක් කරගන්න ඕනේ අපි මේ වගේ නිවාසික වැඩමුළුවක් කරනකොට ඒ වගේම හැම පළාතකින් ණයටම එන්න සම්පන්නිකරණ කරනකොට අපි හැම කෙනෙක්ම කැප කරන්න ඕනේ නිසලතාවය වෙන්නේ. හැම කෙනෙක්ම කැප කරන්න ඕනේ විසුදුකම වෙන්නේ. හැම කෙනෙක්ම කැප කරන්න ඕනේ නැවතිල වැඩ කරා. ඉතින් එතකොට අපිට පුළුවන් මේක වැඩි ඉදිරියට යනකොට තව තව මේක ගොනු කරගෙන යන්න. ඒක තමයි පළවෙනි කාරණාව මම මතක් කරනවා. දීප්තිකක් ගත්තාම අපි මේ කරගෙන යන ධර්මයේ හොයාගෙන තමයි ධර්ම විහාරී වැඩමුළුවේ හැම කෙනෙක්ම මේ අපි ගත්ත දේවල් සහයෝගය. වැඩිවික්ෂක් ආවට අන්තිලේදී පාස් පන්තික සම්මානවලදී පාස් පන්තික උපදේශම ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට. දෙවිනි කාකාන්ත කරන සතුටි වර්කාරී. අනිසර්මණේදී අපි පසුගිය දවස්වල සීවෙනි භාවනා වැඩමුළුවේ කරා පස්සේ මේ සතුරු ප්‍රකාශ කරා. මොකද කිසිම බාධාවකින් තොරව එකට පස්සේ එකක් විදිහට අවුරුදු හතරක් විතර කාලයක් ඇතුළත අපි ඉස්සරවන සාකච්ඡා වලදී එතන ඉස්සරවන භාවනාවට අනිකටම වැඩමු කරා. ඒ වෙනකොට අපි විනෝද විශාල වැඩමු කරන්න එක එකන හම්බෙලා කතා කරන්නේ කරා භාෂාවක් මාතු. ඉස්සරවයි සාමාන්‍ය අදහස උනේ වැඩිම ගන්න කියයි කියන. ඊට පස්සේ 40 කියනවා. ඊටසේ 60 කරා. දැන් යනවා 80 85 අතර ගන්න. ඒක අපි සාමූහික ප්‍රකටන සුද්ධ කිරීමට එකතු වෙනවා. ඉතින් මේකදී බොහෝ දෙනෙක් පසු වෙනවා. අනිසත් තිබුණු පුදුලි වහඹට තුනසාරය තුනේ කියලා. ඉතින් ඒක නිසා තමයි ඒක ගණන් ගත්තේම නැහැ. ඉස්ලාම මමයි කිව්වේ. තීකරණ කරලා කරන්නේ මේ සුදුර කරන්නේ. නමුත් අර ඉදිරි වැඩි වෙනකොට ආගමික කට්ටිය මතක් කරා වත්තා සුද්ධ කරනකොට ඒ කියවන දේවල් වල ධර්ම සාකච්ඡාවේදී කියවන දේවල් වල ධර්ම දේශනාවකට වගේම වැඩගත් ප්‍රයෝග කරන වීමවා ප්‍රසිද්ධිය කරනවා ඉතින් ඒ නිසා සමහරකේ සහයෝගය සමහරකේ ප්‍රශ්නයක් ඇති වුණා කෙසේ නමුත් අපාර සහයෝගය දෙන අයගේ අතිරේක ලාභය ලබා ගන්න කියලා ඊට පස්සේ 100 වැඩි පිළිවෙලින් පස්සේ අපි මේක ඉතාම සමීපව සාකච්ඡා කරා ඒක දිනු කරගෙන යන්නේ. එහෙම කරගෙන යනකොට අපි නිසරණේ වැඩමුළු කරනකොට අපි ළඟ ඉන්න 30 40ක් විතර වැඩමුළු සංවිධායක සංවිධායකවරියක්. අතන කියනවා පිරිමි තුන් හතර දෙනා ඉන්න ඔක්කොමලා කාන්තාව. ඉතින් මේගොල්ලෝ අපි සාකච්ඡා කරා එnde ඉස්සල්ලාම හැම වැඩමුළුවට සම්බන්ධ වෙන යෝගාවචරයේ ඊපැති ඥාන පිළිපි ඔක්කොටම දැනුම් දෙන්න සාකච්ඡා කරන්නේ මේ මාතෘකාව විතරයි. ඒ වුණාට මේ වෙනුණු සංවිධායක සංවිධායක ආවද පැහැදිලි අදහසක් තිබුණේ. ඒගොල්ලේ කොහේ දුන්නට එනකට කියවන්නේ. ඒ ඇවිල්ලා අර වුණොත් එහෙම කියනවා එහෙම කරනකොට මෙහෙම කියලා මට ඉතින් මට කාටද කිව්වද කිව්වේ. ඒකට කා කොහොමද ඉන්නේ මට ඒක තමයි. ඉතින් මම කෝමේ මේ සම්බන්ධතාව මෙහි කතා කරන්න එපා. ඒ වගේම අතර මෙතන ඉගෙන ගන්නවට කතා කරන්නත් එපා. මේ දෙනවනේ උපදේශ ටික. අන්නේ උපදේශ ටික ගන්නවට කරාද විශාල වේශක් අපි සම්බන්ධ වෙනවා. ඒ නම් අත්දැකීම් විතරයි. එතකොට ප්‍රශ්නයක් ආවෙත් උටේ මන වලදී කියන කාරණා මේ දෙකක් අපි හැදී තාමත් උපද කරන්නේ. ඉතින් මම ඊට පස්සේ සාකච්ඡාවට ප්‍රායෝගික වෙන දේවල් සාකච්ඡා කරලා ඉවරනවා. කටයුතු තියෙනවා නම් ඒ ධර්ම දේශනා සම්බන්ධ ධර්ම කරුණු කරනවා. ඊට පස්සේ යම් කිසි කෙනෙකුට මේච්චර වටිනා අපි නවුරුදු 2500 කයිෂක් පහුචි දාසනෙක මෙච්චර අපි ගැට වෙලා වැඩ කරනකොට කෙනෙකුගේ ආධ්‍යාත්මික ජීවිතයට සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. උදේට ආවෙන්න බැරි නම් සාකච්ඡා විදිහට කරගන්න. මම කොයි කෙනාට මම අහන ප්‍රශ්න උත්තර දෙන්න පුළුවන් නම් සබහාට විතරක් පුළුවන් නම් අපි මාතෘකා තුන තමයි අත්දැකීම දෙක බාණට කියවන දේවල් තුන තමයි ජීවිත රටා දේවල් කරන අපි ගොනු කරන්න ගත්තා. ඒ ගොනු කරන්න ගන්නකොට වැඩමුළු සංවිධායකයන් වරයන්ට වරියන්ට තද්ද පහළවටපත් වෙනවා. ඒගොල්ලන් තමයි මේකේ මේ අමාරුම වශයෙන් ඒගොල්ලෝ පුහුණු කරගෙන යනකොට මෙල්බන් නගරදී දවස් තුනක් විශේෂයෙන් පොඩ්ඩලමයි මැදින් කරගෙන කරපු භාවනාවක මුළු ශාලාවම පෙරුණා. පෙරුණා පස්සේ දැන් කමඨා සුද්ධ කරන වෙලාවේදී ආයෙ ගාල කඩාගෙන ගොනා යනවා. ගෙහෙන්න පැත්තටම යන්න පටන් ගත්තා. ඒකට සංවිධානය කරපු කෙනෙක් ඔක්කොම ප්‍රශ්න කියවලා එක දවසට අහුවලා. අදාළ ප්‍රශ්න මෙච්චරයි තියෙන ස්වාමීන් වහන්සේ කමඨාට සම්බන්ධ. මෙච්චර ප්‍රශ්න දිනව බණ සම්බන්ධ. මෙච්චර ප්‍රශ්න තුන පුද්ගලිකව කියලා පටන් අරගන්න එක දෙක තුන පිළිවෙලට ඉදිරිපත් කරනවා. ඒක දුර කරපු ගම චකපු ගම ඒක දුම ආදර්ශයක් වුණා කොටම අර ප්‍රමුඛතාවය අපි දෙන්නේ කාටාසුත් කිරීම සම්බන්ධ ප්‍රශ්න විතරයි. වෙලා තිබුණොත් ධර්ම කාරණා සම්බන්ධ ප්‍රශ්න. තව වෙලා තිබුණොත් විතරක් තමයි ජීවිතයේ කියන භාවනාවට අදාළ නැති ආධ්‍යාත්මික ප්‍රශ්න ගන්න. මේක හම්බෙච්ච ගමන් මම ඒ යෝගිකාරය ගොමට ලිඛිතව මේ තොරතුරු දෙන්න කියලා බොහොම සතුටින් අපිත් එක බෙදාගත්තා. බෙදාගත්ත පස්සේ අපි ඒක වැඩමුළු තිබ්බා. වැඩමුළු සංවිධායක සංවිධායක කියන්නේ. දීලා දැන් කියන හැම ප්‍රශ්නයක්ම මයිලකට එන්නේ ඉස්සෙල්ලා සංවිධානය විසින් කියවලා තෝරනවා. තෝරලා සංවිධානය හොඳයි කියලා ඒක නැත්නම් අපි ඔය ධාර්මික නීතිපතේ ගලන කරලා ඒකත් එක දවසේ කරන්න බෑ. මොකද අන්තිම මුලාවේ විල ප්‍රශ්න පිටියක ප්‍රශ්න දානවා සංවිධාන කියවලද වෙලාවන්නේ. මං කිව්වේ ආව කියවන ඉස්සර වෙලාදී ඉස්සර පිටියලා කියලා කිව්වා. කිව්වා මේ මේ විදිහට ඉදිරියට කරන්න කියන්නේ. ඊට පස්සේ අපේ වැඩමුළුක ගුණාත්මය ඕ කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි වැඩමුළු සංවිධානය යම් ප්‍රමාණයකට ප්‍රශ්නයක් දැකලා ඒ ප්‍රශ්නේ ගැළපෙනවද නැද්ද කියලා තීන්දුවක් ගන්න ඉදිරියපත්. දැන් එන්නේ ඉස්සරලා මේ කටේ දැන් සකස් කරන එක දවසේ වැඩමුළුවට එන කෙනෙකුට උනත් මේ පිළිවෙල ක්‍රියාත්මක කරන්න ඒක අමාරුයි. මොකද දවසින් දවස කට්ටිය මාරු වෙනවා. ඒ තරමට ගිය නිසා අපි අද විශාල පිටසකට කටහසුත් කිරීමේ වැඩ පිළිවෙල ලස්සන ගුණයක් ඇති. ඒ ගුණ ගන්නකොට ප්‍රයෝජන දෙකක් අනවශ්‍ය ප්‍රශ්න ඉන්නේ නැහැ. වැඩමුළු සංවිධානයේ සංවිධානය කරනකොට සමකාන් සුද්ධ කිරීම පිළිබඳව යම් හැඟීමක් යන්න පටන් ගන්නවා. ඒ දෙකම ඉතාමත් වැදගත්. ඉතින් ඒක අපේන්නේ බොහොම සල්ලිපි වැඩ පිළිවෙලකට ඒක අපිට ඔය ඇමරිකාවේ කරපු කීටි කරගන්න බැහැ. ඒක මොකද ඒකට විවිධ જાති නීතිය වැඩමුළුවේ 85 80 60කට තමයි ඉඳ තිබුණේ. බේරන්න බැරිකම නිසා 80කට ගත්තා. භාග්‍යයක් බෝධි ස්වාමීන් වහන්සේ අපිට දුන්නා. භාග්‍යයක් සංකාරය ඇති. වැඩ මොහොතේකදී මුල් දවස් ටිකේදී සාමාන්‍ය විදිහට ගියා. එතකොට අශ්විනි හැවෙන දවසෙන් තමයි කිව්වා. දැන් අපි අර නීති පද්ධතිය ගන්නවා. ඊට පස්සේ අන්තිම වෙනකොට 5 6 7 8 යනකොට ඔක්කොම ලස්සන කාර්යයක ගන්න. අපේට වැටෙනවා වගේ ලොකු වෙනසක් ඇති වුණා. නිසා මම මේ පිටින් ඉඳලා හිටිනවා. අපි මේ වැඩි පිටසකට ඉඩකඩ සැපයීමේදී හැම කෙනෙක්ම අන්නේ විදියට දීලා තියෙන කමතන සුද්ධ කිරීමේ පත්‍රිකාවට ගරු කරන්නේ එහෙම නැත්නම් ඒක ගරු කරලා වැඩම සංවිධානයේ විතින් කරන මේ ෆිල්ටර් කරන එක තෝරන එකට පෙරණ එකට යටත් මොකද අපේ ස්වාමීන් වහන්සේ මතක් කරුවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ භාවනා කරලා තියෙනවා. මාසේ එකමාරට ඉස්සරහට. අපතු නාටකයේ ඒ පරම්පරාව ඉදිරියට ගෙනියන්නේ කියන්නේ. දේශනම් ඉන්නවා. නමුත් මේ ස්වාමීන් වහන්සේගේ තිබුණේ ගතිය හරි අමාරුයි. ඒ මුළු චරිතම බලනකොට පන්සිනාසික චරිතෙන් බලනකොට මහසි ස්වාමීන් වහන්සේ අදපු භාවනා වැඩද කියන්නේ කමඨාන සුද්ධ කිරීම ගොනු කරේ පන්සි. එතනින් තමයි දැනුම ඔක්කොම ඒක කියන්නේ ඥාන රස්තවන නැත්තම් ඥානයේ බොරු කිවි. ඥානයේ බෑ ඒක බොරු වෙන්නේ. අපිට ඥානෙත් නැහැ. බොරු කිවි පැත්තට. ගන්න ඒක බොරු කිවි ඒ ස්වාමීන් වහන්සේ මම හම්බෙලා කියලා කියනවා. තොරතුරු තියෙනවා. අපි ඒකේ තව ඉස්සරහට ගිහින් ඉන්නේ නැති විතරක් නෙවෙයි ආනාපානෙට. සාතර කරන්නේ විපස්සනා. විපස්සනා කරන්නේ සමථ. දෙක ඒ චොරතුරු එක්කම මේ සාමයට. අනේ දෙක දැන් අපි අදහින් ඉන්නේ. ඒ නිසා සමහර විචක සමහර අප්‍රදාන පුරාට මේක ටික සැරෙන්නේ ඉඳී. ඒක සාමාන්‍ය කරලා මාදී ඉඳී. මේ වගේ කුල්ලෝ නොසලකයි නැහැ. ඒ ගොල්ලන්ට කියලා දෙනවා ඔබතුමා ඔබතුමී ඉදිරියට කරන ප්‍රශ්නයක් මේ ගත්තේ නෑ මේ හේතු නිසා කියලා ගොල්ලන් කියනවා. මෙන්න ගන්න කරා. මෙන්න මේ විදිහට දීරු ගන්නවා කියලා එකම ප්‍රශ්න කටසි කරා. ප්‍රශ්නේ කියන්නේ කියලා. තුන්වෙනි කාරණාව තමයි පිටතට ටිකක් ඉතර දෙන්න පුළුවන් සමාහකට. ඒ මනියාවට වැඩි වෙලින් මාසල් වලට තරුණයට යොමු වෙලා තියෙනවා අනික් කටවල අංකයන් ගාව නාකිච්චෝ නාකේ මේ මෙහිමයි මම 100ක් විතර නැත්නම් ඒ ලක්ෂයත් එක තමයි මේ මොහොතේ නාකේ නාකිච්චෝ නැතුව මොන පුරාලා දෙන්නේ නැහැ ඒගොල්ලෝ කියලා ඒගොල්ලෝ ඒගොල්ලෝ ශාස්ත්‍රය කරනවා නම් අපිට අපේ ජීවිතේදී අපාපන්නේ ඇත්ත කියලා කියන්නේ අම්මා නෙවෙයි අත්තම. ඒ අත්තමත් එක්ක ගිහින් මම දැන් පටන් ගත්තා. අන්කාරයට පිටලා. හැම පාසලකම දාසක විනාඩි 5ක් විතර ඒ ළමයට සත්‍ය කියන මාතෘකාව රචනයක් ඇහිඳ සලස්. ඉතින්ලා එක වාක්‍යයක් එකතු කරනවා නම් ඒක පිළිබඳව විදුන් වතුර ජනදී ශික්ෂාවෙන් ඉදිරියට පිටුවට ප්‍රතිවරු අපේ ඕගනයිසේෂන් එකේ පිටිස්තර වෙනවා. මොකද අපි දෙන්න පචන. ස්මාර්ට්ෆෝනකක දවස් විනාඩි 5කයි අතට පහලක් කියලා තියෙනවා. ඉතින් ඒක කොටම වැස්සයි රසටි කොහොමද කියන්නේ. ඊට පස්සේ අපි වෙන්නේ අවිර ලබනවා කොහොමද? ඒකෙන් කිස්කෝල වහලා. අද කියලා තිබුණා අපි 10 පටන් ගන්න. බැරි වුණා 30 පටන් ගන්න බැරි වුණා කිසිම පළවෙනිවට ආරම්භ ප්‍රතිස්ථීතියේ ඒක ඇඳයි අපි ක්‍රියාත්මක කරනවා ඒක ක්‍රියාත්මක කරනකොට මම බලනවා අපේ තියෙන හැම මම යනවා කරනවා කල්පද දහම් පාසල් ඒ දහම් පාසල් වලට ආරක්ෂණ කිරීම යොදවලා ඒකට අපි දහම් පාසල් වලට ශික්ෂා බලවත් වෙනවා ඒ කුණු වගේ ශික්ෂා බලවත් නැති කෙනෙක් ඉන්නවා. ඉතින් පහක විතර පොඩි දැනුම් දීමක් කියන සතිය කියන්නේ කයින් විතර කරක් නෙවෙයි. උදාහරණයට සාම පීටි කරනවා. දැන් මොනවද එහෙම කරුව පාසක් දෙක තුනක් කියලා තියෙනවා. දැන් අපිට පන්ති ගානකදී ළමයින්ට වාඩි කරවලා දන බුකුරේ ගෙනලා මේ කියපු දේවල් විනාඩි 15 10 10 කරන්නේ. ඒ කියන්නේ ඉස්කෝලේ ඉගීමේ කරනවා. මාර්ගයක් හොයාගන්න ඇතුලින්ට උපදේශ කරනවා. ඒක පොඩි දෙයක් නෙමෙයි. ඒ නිසා මම හිතුවේ ඇත්තටම කරබලන එක නෙවෙයි. සුත්තමේ කියන්නේ ඔකේ කරන වශයෙන් මම තාම ගෞරවයෙන් අපි ලෝකසාහිත්‍ය මාපත පිළිගන්නවා. මම ඉල්ලා හිටිනවා ස්වාමීන් වහන්සේගෙන්. මේ කියවලා ස්වාමීන් වහන්සේගෙන් පරිචයත් එක්ක බලලා ඒ සම්බන්ධව අදහස් මතුවලා අපි සුබල දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න සමානමට කරලා අතිලාම වේ. විශ්වාසයට භාවනා කරවන්න. එන්නට වාග්යයි වාචුමක් විතර ගියාට පස්සේ අදහස කියලා තමයි ඊනියක් කියලා මගේ මම හිතනක හරිම කියලා. හැම දිස්ත්‍රික්කයක සතිපාසල කියලා සති කඳවුරු කියලා බාලවත් කඳවුරක් වගේ තනකට ඒක ළමයි දිනුම් කියන්නේ කරු කුරුළු සහිත මේ ටිකේ ගන්න දවසක් දවස් තුනක් දවස් පහක් නතර කරගන්න. ඉතින් ටිකක් නියෝගී කරන්නේ හරියට. හතරක් වගේ සම්මන් පරියක් කියලා දීලා ඔය ටිකතු වගාව කොම්පෝස්ට් වල කඩන්නේ. පුළුවන් කැලයක් අදින්න කැලියට ගොම කන්නේ. නින්ද මේ කියලා ගන්න කරනවා. ඉතින් පාර ඔස්ට්‍රේලියාවේ ගමන් පස්සේ හැම වෙලාවෙම මම දැන් අර කියන කට්ටිය හරහා පොඩි ළමයෙක්ට ලක්ෂණේ විදියට වැඩ පිළිවෙලක් තියෙන්නේ මම කිරිගහක් මොල් ගහින් යනවා කියන විශාල මිනිසෙක්ට පොඩි ළමයින්ට ඕක දුන්නොත් නම් ඒක බොහොම ප්‍රකට ඒක දුර අත්දකින්න මම දෙන්නේ නැහැ දෙන්නේ ඉස්කෝලේ ලොකු දරුවෝ මං කියන්නේ නා කියන්නේ නැහැ සාක්ෂියේ ඉන්නා කියලා හිතුවේ. ඒගොල්ල අහාමයි නේද තියෙන්නේ. එතකොට ළමයා පාන පිළිගත්තට අනේ ගුරුවරයා යනවානේ. ලෝකසයකට යනවානේ. ඒක ලියලා දිනන පුළුවන් ඒකේ තාමඩයත් තත්තිලා දෙන්නේ. ඒ පොඩි ප්‍රාණ පිළිගත්ත ගහුවම වත්තකට දෙන වල වලටම වදිනවා. එහෙම නැතුව අකාර අධ්‍යයන දෙපාර්තමේන්තුවට ගහන්න බෑ. ධර්ම જાතියක් මොකක්ද? මම කියන්නේ මොකක්ද අපේ හැදිච්චේ මොකක් තනිකරම දැසක් අපේ හැදිච්චේ. අපිට මේ හම්බෙච්ච මේ දායාවේ අපි උත්සාහ කරපු එක මෙහෙමයි ලංකාවේ විකසි ඉස්සකරලා මම දැන් උඹට කියනවා. අපි කාමෙන් දැන් පටන් ගත්තා. ඒ සත්‍යපසල අවුරුදු 30කින් ආශිර්වාද කරනවා. ඉංගලන්තේ සති જાතිය කියන සාපේක්ෂක විනිශ්චය කරගත්ත මාස 3කට විතර ඉස්සලා දැන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තුනම අවුරුදු තුනක ප්‍රතිප්‍රහි කරමින් ඒක ඒ වගේ විවස්ථාට ඇතුල් කරගන්න. ඇත්තට මේක අපේ කේන්ද්‍රය. ලංකාවේ කේන්ද්‍රය. ඒ නිසා මේ කරගෙන යන වැඩේදී මෙතෙක් අපි වැඩවල සාහය සහකරන්න පුළුවන් තරම් මේක දෙලිය අරගෙන පුරුෂයෙකුට ලබා දෙන්න ඒකට බීජික තමයි ඒකට මේ උපදේශකවරු මේ ශික්ෂා ඉදිරිපත් වෙන පිළිස් ඉතින් ඒකට මම මේ වෙලාවේ මේ වැඩ මම දෙන්න තමයි හදාගෙන පොඩ්ඩක්. මේ ඇත්තටම මොනවා වගේ මේකක්වත් මගේ විශ්වාසයක් නැහැ. ඔසු සුදු නෑ නේද? බලන්න මේගොල්ලෝ එකතු කරලා මේ දැනුම හැරෙන්න. ඊට අවුරුද්දක් දරුවන්ට වෙන්න දරුවන්ට දරුවන්ට. කරන්නේ අපේ යාතිය දරුවන්ට මේ පරිදි දෙන එක. ඒ නිසා වැඩි කියන්නේ ආදර්ශය. ඒ වගේම සහයෝගය. සහයෝගයෙන් වර්ධනයේ පිටිස එරිමයි කියලා කතා බහ කරන්නේ. එහෙනම් මේ සමාජ ශීලයේ නෑ. ඒක අපිට ඉදිරියට යන්න හම්බෙන්නේ. ඊගාව වෘත්තේ අපි සමාජාට විදිහට කුණාරි බ්‍රිටිෂ් කොලම්බියාව හරි ඉතිරි ඒකට මේ පිළිස මෙතනම කිව්වේ නැහැ කියලා සාකච්ඡා කරනවා. කටියට කීකට අපි ආවුත් නැහැ. දෙක තමයි මහාකාශිත කියන්නේ වාතාවරණය ප්‍රතිම කාර්යෝදේ කියන සඳහා මම අද්දකට අත්‍යලකු දෙවිස විෂය මේ සාමාන්‍ය ජීවිතයක් නැතිකලා අපි සාකච්ඡා මෙහෙම නැති වෙන්න අපි උත්සාහ කරමු. තුනටම ඉරියව්වක් කියන එක අවශ්‍යතාවය වලින් කරන්නේ. ඉතින් ඒක දිමට අපේ ලබුලාශන කම්පකරන මන්දනේ මේකට මාතෘකාවක් ඉන්නකෙට කියලා මම දන්නේ. මම මේක දෙන්න ගන්නේ බෞද්ධයන් විතරක් නෙමෙයි. කතෝලික දෙමළ මුස්ලිම් හැම රටකටම දෙන්න. ඒක නම් එකම කෙනෙක් පුදුජනාචේ නමස්කාර කරලා මෙලින් මතක් කරගන්න. ඉතින් ඒ නිසා ඒකට අපි වැඩිමහල් ස්වාමීන් වහන්සේලා සමහරට විරුද්ධව කියන නැති උදාහරණ විවෘති කරලා මේ නිවතර දැන්නේ කියලා. ඉතින් මතකයි මම අවුරුද්දක් විතර මේ කරලා මම ඔබේ කීර්ති නාමයෙන් මම මේක කරලා අනේ මේ කිසිම දෙයක් කරලා තියන්නේ ඒක නිසා මට ලොකු සහයෝගය ඕනේ ආශිර්වාදේ ඕනේ ඒ කොනේ කොනේ ආචාර පද්ධති පවත්වන්නේ මම දෙන්නේ කියලා සතිය පිටින් අම කියන්නේ සාති කරන්නේ කරන්නේ මොකක්ද කියන්නේ දැන් අපිට හම්බලා තියෙන්නේ අන්‍යයන් ස්කෝරවල ලොකු සාරයක් තියෙන කුච්චි කිපිටානක ඉතින් ඒකෙදී මම මේ කරන්නේ තුන්කට දෙනෙක් චෝදනා කරා නැත්නම් ජනරේට් කරා එතන කොමියුනිටි නාටක දැනගෙන තමයි මම කැමති ඒ වෙන ඕනම දෙයකට ආය ගන්න යන්නේ මම යගෙන යනවා. ඉතින් ඒක මම හිතනවා මේ වැඩමුළු මුලදී මම මතක් කරන එක කාර්යක්‍රමය දෙවලක් සම්බන්ධව තුනි ඉන්දියක් වෙයි. ඒක අමතරව කියන්නේ දැන් අපි මේක පාරගමනි වෙන්නේ. යාකේ විදිහට වහන උපදේශ ලැබෙයි. වැඩ කුටි කිපද්දේ ලැබෙයි. හේතුදී අපි පහට හෝ හයට සුදුසුලා බලලා සිත සමාධන් කිරීම මේ තුන සම්බන්ධයි. වෛද්‍යෝ කමඨාන් කතාවගේ මේ තුන සම්බන්ධයි. මූලික උපදේශෝ වැඩමුළුවේ නිර්වාහක නීති පද්ධතිය පිළිබඳව සමාජාම රකින්න බලාපොරොත්තු සීලය පිළිබඳව ප්‍රශ්න තියෙනවා. අපි හිත ප්‍රශ්න චාර්ජ් කරලා පිළිවිද අපි දුරාහිනවා. ආයේ මේ විලාසෙ මම ගන්න යන්නේ. අද දවසේ කියන්නේ ඒක සම්බන්ධව ඉතිරියි. වැඩවල පිළිවෙල නිතිපද තියෙනවා කල් දෙන්නේ. හිතුවේ පහට හෝ හයට යනවන පළවෙනි පරයන්කේට මුලින් හෝ අවසානයේ ශීර්ෂ මාර්ගකම කිව්වේ. මම හිතනවා මේ ප්‍රමාණියනේ කරගෙන අපි මේක ඥානවත් කිවිලි වැඩ පිළිවෙලේ ආරම්භක දේශනාවට මේකම ප්‍රමාණවත් වෙනවා කියලා. ඒක මාත්‍ර විතරයි මතක් කරගන්න. ඒක ගැන ආශී කෙනාටම සම්මානසේ උදා කරගත්ත සංගරත්නය දුකී දිනාගම සහයෝගයේ බලාපොරොත්තු වෙමි. අමීරන්දරි අදීමේ කිවිසක් කරන දෙයක් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම ඒ වගේ